දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 68 වෙනි අපි භාවනා වැඩමුළුවේ අවසාන අංකයටයි පත් වෙලා තියෙන්නේ අද අපි මේ වෙලාවේදී ධර්ම සාකච්ඡාවක් කරලා ඒ වගේම වැඩසටහන නිමාව සම්ප්‍රදාන කුල સમાપ્ત කිරීම සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන නිසා සැසිවාරයේ ආරම්භ කිරීම පිණිස අපි රජි මහත්තයන් ඉල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවසරයි අපේ හම්දුරනේ නිස්සාරණ වනසෙවන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ස්වාමින් වහන්සේ ආදුනිකයෙක් වශයෙන් මෙම පුණ්‍ය භූමියට පැමිණ දැනුම් සම්භාරයක් දැනුම් ප්‍රමාණයෙන් භාවනා කළ අතර වහන්සේගේ අපූර්ව දේශනා යෝනිසෝ මනසකාරයකින් වරහන් ඇතුළනුවණින් මෙනෙහි කරමින් යුතුයම ශ්‍රවණය කෙලෙමි සුළු වශයෙන් හෝ භාවනාව සාර්ථක වැඩෙන අවස්ථාවලදී ඇතිවන වෙනස් වීම මගහැරීම් ප්‍රමාද වීම, පසුවට කල් තැබීම, අප්‍රමාද බව මේ ආදි වශයෙන් ඇතිවන්නා වූ දුර්වලතාවලට හේතු දේශනාව තුළින් අපූර්වට විග්‍රහ වුණා. මේ විග්‍රහය තුළින් ඉදිරියේදී භාවනා කිරීමේ කැමැත්ත, අප්‍රමාදී බව, උද්‍යෝගයේ භාවනා කිරීමේ උනන්දුව, සතුට ඉදිරියට ගෙන යාමේ කැමැත්ත, නිවන් දකිනතුරු මනසින් ගිලිහි නොයන තරමට මනසේ තැන්පත් විය. මේ සියලු පසුබෑම් රජ කරවන්නේ සංඥාව බව දේශනාවෙන් පැහැදිලි වුණා. නැවත සීපත් කරනවා නම් ඉදිරියට භාවනා කිරීමේ කැමැත්ත ඇතිමුනේ සහ අවුල් निराවුල් කර ගැනීමට බුද්ධ දේශනාවට අනුව ඔබ වහන්සේගෙන් ලැබුණු උපදේශය මේ වැරදි පෙන්වා දීම සහ යෝගින් වශයෙන් අපි මේ වැරදි අවබෝධ කර ගැනීමම මෙම ගමනේ සාර්ථකත්වයම බව සත්‍ය වශයෙන් පිළිගනිමි. බරපතලම ආයුධය සංඥාව බල බව පිළිගත් අතර අසරණ අප කෙරෙහි අනු ලබා දුන්නා වූ මේ ධර්ම දාණය හේතු වෙන ඔබ වහන්සේ වැනි බුදු පුතෙක් සමාජයට පූජා කළ දෙමාපියන්ට පළමුව නිවන් ප්‍රාර්ථනා කරන අතර පූජනීය ප්‍රාර්ථනීය බෝධියකින් ඔබ වහන්සේට ලෞතර බුදුබවම ලැබේවායි මෙත් සිතින් নমස්කාර පූර්වක පතමි. පෙරවන් සම්මාදු සාදු සාදු පූජනීය ස්වාමින් වහන්සේ ශ්‍රමණ ඵලය සොයන මාහට ඔබ වහන්සේ දුන් මේ දායාදයේ ඉමහත් සදහැයෙන් පරිහරණය කරමි. මෙහිම වෙසෙමින් මෙහි සමාධි සමාන මෙය ප්‍රගුණ කරනට අත්නම් යෙකි. එහෙත් කාලය හා අවකාශය දැනට අකාරුණිකය. ස්වාමීනි කාලය ලැබෙන එළඹෙන ඇත. එතකින් නිති පුහුණුවෙන් හේතු සම්පාදනය කෙරනු ඇත. වටෙන් අතයවා නහය අල්ලන්නට පැනූ මට කෙලින්ම නහය අල්ලන්නට හැකි බව කියා දුන්නට ඔබ වහන්සේට ගොඩක් පිං. ඔබ වහන්සේගේ ආධ්‍යාත්මික අධ්‍යයනය සඵල වේවා. පහත ගැටලුව වලට විසඳුමක් ඉල්ලා සිටිමි. පළවෙනි එක ඉදිරියේ කරනු ලබන භාවනාවලදී ඊමේල් මගින් ගැටලු විසඳාගත හැකිද? දෙවැනි ප්‍රශ්නය දැනට මා ශිෂ්‍ය භාවයේ දන්න ඉතාලියේ ටෙරන් ට්‍රෙන්ටෝ විශ්වවිද්‍යාලයේ ගැහැණු ළමෙක් ලංකාවට පැමිණ ඇත. සමානට පැමිණ මාස දෙකක භාවනා පුහුණුවකට පැමිණීමට අපේක්ෂාවෙන් සිටි ජූනි ජූලි අවකාශ ඇද්දයි දැනගනු කැමැත්තෙමි. එංගලන්තයේ ළමුන් දෙදෙනෙක්ද ඒ අන්දමින්ම සතියකට භාවනා පුහුණුවට පැමිණීමට අවකාශ විමසති. ඒ කියන්නේ භාවනා වැඩමුළු ගැන කියනකොට කාන්තාවන් සඳහා ගෑනු දරුවන් සඳහා නම් ගොඩක් වෙලාවට වෙබ් එකේ තියෙන රිට්‍රීට් බලලා ඉන්න එක ලීසි. ඒක තමයි මම කතා කරේ දැනට ඊයේ හවස ඇතිවිච්ච ප්‍රශ්නක් මත බලනකොට අපි අගෝස්තු මාසයේ දක්වා සම්පූර්ණ මාසික වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙනවා. දැනට මගේ අතේ තියෙනවා සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර්. ඉතින් ඒ කාලේ ටිකත් බොහෝ විට අපි ළඟදීම ඒ වෙබ් අඩවියට විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒකට ඕනම කෙනෙකුට ඒ අනුව කට කටයුතු කරත හැකි ඒකෙදි මම දැන් මේ 68 වෙනි රිට්‍රීට් එකේ ඉඳලා අපි අඳුල්ලා දෙන්න බලාපොරොත්තු වෙනවා රිට්‍රීට් ඕගනයිසර් කෙනෙක් ඒ කියන්නේ භාවනා වැඩමුළු සංවිධායකයෙක් ස්විච් ආවින් ඉදිරිපත් කරන සමාජලට එයාට සහායකයෙකුත් ඉන්නවා රජි මහත්තයා අපේ කාර්ක සභාව විසින් නිලයක් දරනවා සම්බන්ධීකාරක මේ දෙකොල්ලම එකතු වෙලා ඒ පුළුවන් විදිහට එන කෙනෙකුට කවකට විමසීමක් ආවොත් ඒ දෙන්න වැඩ බෙදාගෙන මේ රිට්‍රීට් එකේ ඊගාව එකේ යෝක පොඩ්ඩක් පොඩ්ඩක් අන්‍යෝන්‍ය අවබෝධයේ වඩා වර්ධනයක් වෙයි. ඊට පස්සේ මේ අයගේ ඉල්ලීම් සලකන්න ඕනේ. ඔය ටොරන්ටෝ වගේ කෙනෙක් ආපුවාම ඒගොල්ලෝ සමහරවිට දවස් 10ක් 20ක් මාස දෙකක් ඉල්ලනවා. ඉතින් එතකොට අපිට ප්‍රශ්නයක් මෙතන තියෙනවා රිට්‍රීට් දෙකක් අතරමැද කාලේ අපි සාමාන්‍යයෙන් කැමති නෑ කාන්තාවගේ භාග්‍යයෙන් බාර ගන්න මෙහි. එතකොට එහෙම කෙනෙකුට කොහොමද ඒ කාලේ අඛණ්ඩව භාවනා කරගෙන යන්නත් ආරක්ෂා සහිත ස්ථානකුත් දෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. පිටරට එන කට්ටිය හුඟක් වෙලාවට මේ දවස් 3 7 වැඩ පිළිවෙලට වැඩි ටික කාලයක් නතර වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට දැනට ඇත්තටම අපි ළඟ උත්තරයක් නැහැ. Eh, නමුත් එnde ඉස්සලා eh, මේ වෙබ් එක බලන්න පුළුවන් නම් එයාට eh, පුද්ගලිකව සංවිධානයක් හදා ගන්න පුළුවන්. ඒ අතරමැද කාලයේදී කොහොමද ඒක අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කියලා. ඉතින් ඒක දැනට අසාධාරණ විදිහට අපි රිට්‍රීට් කරන යෝගියාගේ බරටයි තියලා තියෙන්නේ. බලාපොරොත්තු වෙමු ඉස්සරහට යනකොට මේකට සමාර්ලාවට අතුරු අන්‍යම උපක්‍රම උපදේ උත්තර ලැබෙන්න ඉඩ තියෙනවා. අනිත් එක තමයි ඉස්සර මෙතන තිබුණු මේ බෝඩ් එකේ මගේ ඊමේල් ඇඩ්‍රස් එකයි damsara වෙබ්සයිට් එකයි නිසරණනේ වෙබ්සයිට් එකේ තොරතුරු දාලා තිබ්බා. ඒක චන්දන්න පුළුවන් print කරලා ගහලා තියන්න. ඒකේ නිසරණනේ ඇඩ්‍රස් එකත් ගහන්න. නිසරණනේ ඔෆිස් එකේ ටෙලිෆෝන් නම්බර එකක් ගහන්න රෙජිගේ පුද්ගලික නම්බර එකක් දාන්න ඒ ටික දාලා තිබ්බහම ඕන කෙනෙකුට සම්බන්ධීකරණය කරත හැකි මම සාමාන්‍යයෙන් මගේ ටෙලිෆෝන් නම්බර එක දෙන්නේ මොකද මේ වගේ වැඩ කරන වෙලාවේ මට කිසි වෙලාවක් හම්බ වෙන්නේ නැහැ ටෙලිෆෝන් එකට උත්තර දෙන්න මම ගොඩක් කැමති ඊමේල් වලට ලියනවාට ඒක තමයි අසාධාරණ නැති මොකද හැම කෙනාටම ඊමේල් නැති නිසා නමුත් ඒ වෙනුවට අපි ඔෆිස් එක තියෙනවා රජිට පුද්ගලික නම්බරයක් තියෙනවා. ඊට අමතරව මේ වෙබ් එකට දාන කොලේ හැම රිට්‍රීට් එකකටම රිට්‍රීට් ඕගනයිසර් කෙනෙක්ගේ නමක් දාලා තියෙනවා. ඒකට යාව පුද්ගලිකව හම්බෙන්න පුළුවන් නැත්නම් ටෙලිෆෝන් කරන්න පුළුවන් නැත්නම් සම්බන්ධීකරණය කරන්න පුළුවන්. මේ හැම දෙනාම ඇත්තටම වෙබ් එක හදනකොට අපේ මූලික අදහස මොකක්ද කියලා අවසාන විනිශ්චය කරනකොට මම කිව්වේ ලෝකේ කොහේ හරි ඉන්න කෙනෙකුට නිසන්වණේ ඇවිල්ලා වැඩමුළුවකට සම්බන්ධ වෙන්න අවශ්‍ය කරන තොරතුරු ටික සැපේනවනම් අපි නිස්සාරණමනේ මේ අඩවියෙන් ඊගච්චතර එච්චර අපි බලාපොරොත්තු වෙන ඊට අමතරව ගොඩක් දේවල් කෙරෙනවා ඒක තමයි මූලික දේ දැන් ඒක සෑහෙන දුරට සිද්ධ වෙගෙන එනවා එතකොට මේ හේමන්ත මහත්තයා අපේ ලේකම් මහත්තයා යා කිව්වා ඉස්සරහදී කෙනෙකුට වෙබ් එකෙම සම්පූර්ණ රිට්‍රීට් රෙජිස්ටර් වෙලා ඔක්කොම කටයුතු කරන්න පුළුවන් පහසුකම් ටික ඉස්සරහට ලැබෙවි දැනට ඒකට අතර අපි බාධාවක් අපිට පේන්න නෑ. ඉතින් මෙහෙම කරගෙන කරගෙන යනකොට මේ වගේ අයට අපහසුකින් තොරව මේ කටයුතු කරගෙන යන්න ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ විභව තණ්හාව පැහැදිලි කරන්න. වරණ ඇතුළේ තියෙනවා මෙම භවයේ සියලු සැප විඳින්මින් මතු භවයක් නැතයි සිටීමද සිත නැති වී යාම පිණිස භාවනා කිරීමද යන්න. විභව තණ්හා කියන්නේ භව තණ්හා වඩා ගැනීමේදී ඇතිවන බාධකවලට වෛර කිරීම. භව තණ්හාව කියලා කියන්නේ අපේ දේවල් නැත්නම් මගේ තණ්හාව නෙවෙයි අපේ අපේ ආගමේ අපේ රටේ මගේ පවුලේ ආදි වශයෙන් අපේ විශාල බලාපොරොත්තු රාශියක් තියෙනවා. මගේ බලාපොරොත්තු ටික නෙවෙයි ඒක කාම තණ්හාවට වෙනවා. භව තණ්හා කියන්නේ අපේ වශයෙන්. ඉතින් ඒක එක එක විදිහට මේ සම්බන්ධතාවය පවත්වන ඉතින් අර Tamange එල්ලේ යන්න හදන තැන ලොකු වෙන්න ලොකු වෙන්න බලා බලාපොරොත්තු සුන්වීම වැඩි බාධක වැඩි ඉතින් මේ කෙනා ඒ බාධා කරන්නන්ට වෛර කරනවා අපේ දේවල් සම්පාදනය කරගන්න බැරි නිසා ඒ වෛරය තණ්හාවෙම අනිත් පැත්ත ඒ නිසා විභව තණ්හාව කියලා කියන්නේ එක්ක තමන් බෙල්ල හපාගෙන මැරෙනවා නැත්නම් ඉදිරිපත් වෙච්ච එක බෙල්ල කාලා මැරෙනවා එච්චරයි. අර තන්න ආශාව වැඩි වෙච්ච තරමට ඒකට බාධා කරන්නට එහා සමාන ද්වේෂයක් එනවා. නැත්තම් ඒක Tamanට හරවගෙන Taman සීදී නසා ගන්න යනවා. ඉතින් මේක විභව තණ්හාව වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක තණ්හාව ආශාව නිසා ඇති වෙන එකක් විභව තණ්හා කියන තනිකර ද්වේෂයක් නැත්තම් තණ්හාවේ විකෘතියක් වංචනික භාවයක් වෙන විදිහකට කියනවා නම් සියලු දෙනාට මානසික රෝග ඇති වෙන්නේ මෙන්න මේ වගේ මානසික විකෘතියකින් හටගන්න ද්වේෂයක් නිසා. ඒක හොයාගන්න එක කොහෙද මේක මුල කියලා ඒ ලෙඩ හැදිච්ච එකනට බැරි වෙන තරම් මේක මායාකාරයි. මේක හරීම වංචනිකයි, හරීම ෂටයි, හරීම චපලයි. ඒ නිසා මානසික වෛද්‍ය විද්‍යාව දැනගන්න ඕනේ. නමුත් යම් කිසි කෙනෙක් Tamanට මෛත්‍රී කරනවා නම් අනික් අයටත් මෛත්‍රී කරනවා නම් එයාට විභව තණ්හාවෙන් එන නපුරු බලපෑම. නපුරු වංචනික ගතිය නැති වෙනවා. ඉතින් ඒක මේ එච්චරම ලේසි වැඩක් නෙවෙයි. ඒ මොකද හේතුව අද ලෝකේ තියෙන සම්පූර්ණ දැනුම විභව තණ්හාව නිසා හටගත් එකක්. මේ දැන් සැප නැති නිසානේ අපි සැප හොයන්නේ. අපි ආයට සැප මදි නිසානේ අපි ආයට සැප දෙන්න හදන්නේ. ඉතින් ඒ නිසා මේ වැඩේට කවුරු හරි බාධා කෙරුවොත් ඒකට සීදීනසා ගන්නව මරන්න ලෑස්ති වෙනවා. ඒ සඳහා කරන හැම ප්‍රයත්නයක්ම නිසා අපි පරිේෂණ කරනවා. හැම පරිේෂණයක්ම වර්තමාන මොහතර කරන ද්වේෂයක්. ආර්ය පරිේෂණය ඇර. ඒ නිසා ලෝකේ සම්පූර්ණ ලෝකායත දැනුව විභව තණ්හාවේ අනියන් දරුවෙක්. විභව තණ්හාගේ ලිංගික මේ නෛතික දරුවෙක් නෙවෙයි. අනියන් දරුවෙක්. ඉතින් ඒක පිටිපස්සේ යන්න යන්න වැඩි වෙනවා. විභව තණ්හාව ලෞකික දැනුම වැඩි කෙනාට ගොඩක් වැඩි. හැබැයි භාවනා කරන ගමන් ඒක කරනවා නම් ඒකේ නපුරු බලපෑම අඩු කරලා කරත හැකි. ඒ නිසා විභව තණ්හාව ගැන කතා කරන්න කැමති නැහැ. මොකද කතා කෙරුවොත් හැම කෙනාම දන්නවා අපි දවසේ වැඩි වේලාවක් ගත කරන්නේ විභව තණ්හාවට පොහොර දමණ්ඩයි. විභව තණ්හාවට ආහාර දෙන්නයි. ඉතින් ඒක නිසා ඒක අවබෝධ කරන්න කරන්න මම මේ මොකද්ද කරන්නේ? මම මේ කොහේ යන්නද හදන්නේ? මොකද්ද මේක එල්ලේ කියන එක විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ළමා මානසික විද්‍යාව ගැන කතා කරන වෛද්‍ය විද්‍යාඥයෝ මානසික විද්‍යාඥයෝ කියනවා මේ විභව තණ්හා ප්‍රශ්න පොඩි දරුවන්ට දාන්න එපා. දැම්මොත් ඒ දරුවන් ඉගෙන ගන්න එකක් නැහැ. ඒ දරුවන් දියුණු වෙන එකක් නැහැ. ඒ දරුවන්ට දියුණු වෙන්න නම් විභව තණ්හාව කොහොම හරි පෝෂණය කරන්න ඕනේ. විභව තණ්හා පෝෂණය කරපු තරමට තරංකාරී විභාග වලට කියලා ජය ගන්න. තරංකාරී නිර්මාණ කරනවා විභව තණ්හා වැඩි වෙන්න වැඩි වෙන්න. ඊට පස්සේ අපි තෑගි දෙනවා, සම්මාන දෙනවා ඊට පස්සේ බලව ඉඳපු ගමන් මේ ළමයි යොන්න බෙල්ල කාගෙන මැරෙනවා. සීදිනස ගන්න. එහෙම නැත්නම් අනික් කට්ටිය මරනවා. කාටවත් හිතා ගන්න බෑ මෙච්චර මේ ඉගත් ලක්ෂ තමයි. මොකද මේ පරිසරයේත් එක්ක ද්වේෂ කරන්නේ. පසුබිමත් එක්ක ද්වේෂ කරන්නේ, Tamanට ද්වේෂ කරන්නේ කියලා. ඒ තරම්ම වැඩි හිටියෝයි ගුරුවරුයි අව පහේ පන්තියේ ශිෂ්‍යත්වයේ ඉඳලම මේ දරුවට පුදුම විදිහට ආතතියක් දීලා විභව දන්නාවට පෝෂණය කරනවා. ඒක නිකන් අහස්කුරට ගිනි තිබ්බා වගේ තමයි උඩ ගිල ඩෝං ගාවට පස්සේ ලස්සනයි තමයි උඩ යනකොට නම්. නමුත් උඩ ගියාට පස්සේ ඩෝං ගාන. එච්චර තමයි වෙන්නේ. ගිනි තියන්න හරි කැමති අහස්කුරේ දේවනුන්ට ගිනි තියන්න හරි ආසයි. තේබවන් චොස් ගාලා පයින්නවනේ. උඩ යනවා. උගා කුඩ ගිල ඩෝං ගාපුවම කෑලි වැටෙන්න දෙයක් නැහැ. ඒක නිසා විභව තණ්හාව කියන එක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වගේ මානසික බටහිර මානසික විද්‍යාව අන්තිමටම තමයි හොයාගත්තේ ඩෙත් ඉන්ස්ටින්ක්ට් කියන එක තමයි ඒ භාෂාවෙන් දුන්නේ හැම කෙනෙක්ම මේ අවසාන සටන් පාඩේ තමයි බැරි වුණොත් මං වහකනවා ඊට පස්සේ ඉතින් කාටවත් කතා කරන්න දෙයක් නැහැ මං වහකනවා ඉතින් දෙමාපියෝ ළඟට ගිහිල්ලා වහකන්න කතා කරනවා ගුරුතුරු ගාවට ගිහිල්ලා වහකන්න කතා කරනවා ඕකෙන් වැඩගත්ත එකම එක ප්‍රභාකරන් විතරයි ඔය බෝම්බ බඳගෙන පයින්න පුරුදු කරේ. ඊට පස්සේ ලෝකේ කාටවත් උ යටත් කරන්න බෑ. ඕනම කෙනෙක් සීඩි නසගන්න ඉදිරිපත් වුණොත් වළක්වන්න බෑ. ඔක තමයි ජපන් මේ ගුවන් නියමුවන් දෙවන ලෝක යුද්ධ දිකරේ. ප්ලේන් එකට නැග්ගා. ප්ලේන් එක ගිහිල්ලා හරියට එල්ලේට වද්දනවා. ඒ මනුස්සයත් ඉවරයි. ප්ලේන් එකත් ඉවරයි. ෂුවර් එකට මැරෙනවා. ඊට පස්සේ තමයි ඩයිනමයිට් අරගෙන ජපාන් ඇමරිකාව හිරෝෂිමා නාගාසාකි වලට බෝම්බ දැමුවේ නැත්තම් ජපාන නතර කරන්න බෑ. ඒ තරම් හිටියා ඒගොල්ලෝ ගාව විභව තණ්හාව පුරුදු කරලා රට වෙනුවෙන්, ජාති වෙනුවෙන්, ආගම වෙනුවෙන් ආශෙන්තරා ගිහලා ආශෙන්තරා වද්දාගෙන මැරෙනවා. බලකන්න බෑ. ඊට පස්සේ තමයි න්‍යෂ්ටික බෝම්බේ බය කෙරුවේ. ඒ නිසා විභව තණ්හාව තමයි අවසානට අපිට තියෙන දේ. වැරදුනොත් අපි අභියෝග කරනවා මම බහ කරනවා. මං සීදීන සගන්. නිමන කරන්නේ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරා මේ තණ්හාවම තමයි මේ විදිහට විකෘතියටපත් වෙන්නේ. විකෘතියටපත් වුණාට පස්සේ ඒකාන්තයෙන් පරිසර අහිතවාදී, Tamanට අහිතවාදී, කිට්ටුවෙන් හිට මිනිසුන්ට අහිතවාදී වෙනවා. නමුත් ඒක කාම දන්නා භව දන්නා වශයෙන් තියෙන තාකල් නම් එහෙම දෝෂයක් පේන්න නැහැ. නැත්නම් ඒකම තමයි එහා පැත්තට ගිය ගමන් විභව දන්නා බවටපත් වෙන්නේ. ඒක හරි අමාරුයි සભ્ય සමාජයක විස්තර කරන්න මොකද සભ્ય සමාජයේ දැනගන්න කැමති නෑ මේ අපි ගත කරන ජීවිතෙන් කාම තණ්හා වැඩෙන බව පිළිගන්න. අපි මේ ගත කරන ජීවිතෙන් භව තණ්හා වැඩෙන බව පිළිගන්න. කාම තණ්හා භව තණ්හා දිගට පස්සේ වැටෙන්නේ අනිවාර්යෙන් විභව තණ්හාවට තමයි. අහස් කුරක් උඟක් උඩ ගියාට පස්සේ එදින් පුපුරනවා. ඒ පිපිරිල්ල තමයි හැම තැනම පුද්ගලික මට්ටම හෝ සමාජ මට්ටමක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ඒකේ උත්තර තියෙන තණ්හාවේ විශේෂයෙන්ම ඇහැ පිනවීමට තියෙන ආසාව, කන නාසය පිනවීමට ආසාව කියලා පේන්නේ නැහැ. මොකද විභව තණ්හාට යනවා. ද්වේෂය පේන්න තියෙන්නේ. මේ පැත්තේ තියෙන තණ්හාව මේකට උත්තරේ මෙතන තියෙන්නේ කියලා බුදු හැකට මිස කාටවත් හිතා ගන්න අමාරුයි. ඒක නිසා ඉන්දිය සංවරයයි මේ විභව තණ්හාට උත්තරේ කියපුවාම හුඟක් අමාරුයි හිතා ගන්න. ඒ තරම්ම මේ අතරමැද විපරිණාමයක් සිද්ධ වෙනවා. විකෘතියක් සිද්ධ වෙනවා. ඒක නිසා මේක අටුවාවල වගේ අරූප ලෝක වලට ඇති කැමැත්ත එහෙම නැත්නම් උච්ඡේද දිෂ්ටියට ඇති කැමැත්ත වගේ උත්තර දෙනවා. නමුත් Tamange ශරීරය Taman විනාශ කරගන්නවා කියන අභියෝගය තර්ජනය එනතම් මට ඉල්ලන දේ දුන්නේ නැත්නම් විරුද්ධ පක්ෂේ වනසන්න තියෙන වනසිතවිල්ලම තමයි විභව දන්නවා කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම පිම්බීම පිම්බීම හැකිලිම භාවනාව කරමි. ඉක්මන් අරමුණු සංසිඳේ විවේකයට විවේකයක් දැනේ. සක්මනේදීද මෙනෙහි නොකර සක්මන ඉබේ කෙරේ. මෙම විවේකය එක ඒකාග්‍රතාවයට පත්වීමද දෙක රූප සංඥා වේදනා නැතිවීමද තුන निराமிස සුවයට පත්වීමදයි කාර්නිකව පහදා දෙන්නේ. මම භාවනාව දිගටම කරගෙන යමි. ඔබ වහන්සේට මෙම ධර්ම කටයුතු চিරාත් කාලයක් කරගෙන යාමට ශක්තිය ධෛර්යය නිරෝගී භාවය අත් වේවා. ඒ කොයි ලේබල් එක දැම්මත් කමන්නේ. ඒකට විවේකේ ලැබෙනවා නම් ඒකට මේ රූප සංඥාව ගෙවිලා අනේකද කොයි එක කිව්වත් කමන්නේ තමන්ට විවේකේ ලැබෙනවා. නම දාන නම මොකක් වුණත් කමක් නැහැ. මේ තියෙන ආතතිය දුරු වෙනවා නම් ඒක එක එක පැති වලින් දකින්න පුළුවන් එක එක පැතියට නම් කරන්නත් පුළුවන් හදිසි වෙන්න ඕනක මොකුත් නැහැ වැඩේ බලලා මැට්ටෙන් හරි කවන්නේ මීයෝ අල්ලනවා නම් ඔක මැට්ටද නැත්තම් සාමාන්‍ය මීයාද කියලා ප්‍රශ්නයක් නැහැ විවේකී ලැබෙනවා ඒක වැඩි කිරීමට කටයුතු කරන්න මේකට දාන ලේබල් එක පස්සේ කරගත්තා ඒක ටිකක් අල්ල යනකොට ඉබේම Tamanට තේරෙන්න පටන් ගන්නවා sannivedanaye මොකද්ද කරන්න ඕනේ කියලා ඒක මේ වෙලාවේ ප්‍රශ්නයක් කරගන්න එපා ওই තියෙන උත්තර ඔක්කොම ඔක්කොගෙම සමස්තය කියලා ගත්තට වැරදින්නේ නැහැ ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කලක් සිට ආනාපාන සති භාවනාවේ යෙදෙන අයෙක්මි. පැය භාගයක් පමණ ආශ්වාසය ප්‍රශ්වාසය දෙස බලා සිටීමේදී එය ක්‍රියාවලිය ඊතා සියුම් වී සිතත් ගතත් සැහැල්ලු තත්වයකට පත්වෙමි. මෙලෙස සිත සැහැල්ලු වීම කෙලස් ඇතුළු වීමට ඉන්නෝ හැරීමක් ලෙස සිතා එම සැහැල්ලුතාවය විඳගෙන දිගටම සිටීමට තද ආශාවක් ඇති වේ. මේ ආකාරයට දැනෙන වේදනාව අල්ලාගෙන සිටීම සුදුසු නොවන්නේද? එය නැතිනම් එම වින්දනයේ මමත්වයේ ඉවත් කිරීමට උත්සාහ කළ යුතුද? පැහැදිලි කර දෙන මෙන් নমස්කාර පූර්වකව ආයද සිටිමි. මෙතනදී ඇත්තටම සතුටින කාරණා දෙකක් තියෙනවා. එකක් ඒ චිත්තක්ෂණ කෙලස් උපදින්නෙත් නැහැ. කියන්නේ ඉපදිච්ච නැති කෙලස් ආය උපදින්නෙත් නැහැ. තියෙනවනම් යම් කිසි කෙලෙසයක් එක පෙනිලා ඒක දුරුවන් වීමක් වෙනවා. ඒ නිසා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය. නෞපාදාය. නෝපන්න අකුසල් නොයිපද වීමේ වීරිය එතන තියෙනවා. උපන් කිහිතේ තියෙන උපන් කෙලෙස් සතියට අහුවෙලා ඒවත් දුරුවන් වෙනවා. ඒ නිසා සුද්ධ ලාභයක් එතන තියෙනවා. එතකොට මේ දේ මෙතනම් ಗುಣ දෙන දෙයක් නිසා මේකට ඇලීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. මේකට ආසාවක් ඇති වෙන්න තියෙනවා කාන්දාම් වගේ බැඳෙන ගතියක් එන්න තියෙනවා ඒක දන්නවනම් අනතුරු අඩුයි දන්නේ නැත්නම් ඒකට ඇබ්බැහි වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා මේ ලියන ප්‍රශ්න කරුට එකක් අහලා තිනවා කෙලස් නැති තත්වයක්ද මේකේ තියෙන කියලා. කෙලස් නැති තත්වයෙන් අවස්ථා දෙකක් එනවා. ඉතින් පවතින කෙලසොත් මේ හේ බානවා අඩු වෙනවා. අලුතෙන් කෙලසොත් එන්න දෙන්නෙත් නැහැ. එතකොට ඇති වෙන මේ සුඛය එහෙම නැත්නම් මේ ජයග්‍රාහී හැඟීමට ආසාවක් එනවා. ඒක දන්නවනම් ඒකේ නපුර නැහැ. ඒ නිසා මේ தத்துவයටදී පුළුවන් තරම් ඒක දිගෑරලා පතුරවලා විසිතුරු කරලා බලන්න බය වෙන්න දෙයක් නැත්තේ නෑ. ආනාපාන භාවනාව කරද්දී හුස්ම සංසිඳීම ටික වේලාවකින් සිදුවේ. එදිනදා කටයුතු වලද සතිය පවතී. සතිය කින්න විට එය වචනයෙන් අවබෝධ වේ. සක්මන් භාවනාවේදී ඉක්මනින් සංසිද්ධීම සිදුවේ. මේ මාර්ගයට අවතීර්ණ වීමද ඊට පසු මාර්ගඵලය ලබා ගැනීමට මෙසේ කරගෙන කුරු නොගහ භාවනා කරුද්දී මතින් පහදා දෙන්න. මෙම වැඩසටහන අපට මහත් ප්‍රයෝජනවත් විය. වැඩසටහන ලබා දුන් ගෞණීය ස්වාමින් වහන්සේගේ සිල් ප්‍රාර්ථනා ඉටු වේවායි පතමි. සංවිධායක මහත්මියටත් කාර්යාලයේ අප සහාය වී සුහදව ප්‍රශ්න පහසෙන් විසඳා පහසුකම් සැපයූ සැමටද අප කළ පිනෙන් නිවන් සම්පත්තක් වේවායි පතමි. ඇහෙනවද මේ මයික් එකට කතා කරන එක ඇහෙනවද ඩිස්ටර්බ්? ඔගේ මයි මයික් නේ බැටරි බහලාට මොකක් කරේලාද? ඔගේ මයික් එක පොඩ්ඩක් දෙන්න මේ. එක ලියලා තියෙනවා අපේ අංගන මම නැවත අර මුලින් ඉදිරිපත් කරන්නම්. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම භාවනාව කරමි මේ ඉති ඉස්සෙල්ලා ප්‍රශ්නේ කොටසක් වෙන්න ඇති කියලා හිතනවා මම. ඒ ඉස්සෙල්ලා ප්‍රශ්නේ කියවන්න කියලා කියන්නේ. ආනාපාන භාවනාව කරද්දී හුස්ම සංසිඳීම ටික වේලාවකින් සිදුවේ. එදිනදා කටයුතු වලදීද සතිය පවත්වමි. සතිය කැඩුණු විට එය ෂණේන් අවබෝධ වේ. සක්මන් භාවනාවේදී ඉක්මනින් සංසිඳීම සිදුවේ. මේ මාර්ගයට අවතීර්ණ වීමද ඊට පසු මාර්ගඵලය ලබා ගැනීමට මෙසේ කූරු නොගා භාවනා කළ යුතුදයි මෛත්‍රීන් පහදා දෙන්න. මෙම වැඩසටහන අපට ඉමහත් ප්‍රයෝජනවත් විය. වැඩසටහන ලබා දුන් ගෞණීය ස්වාමින් වහන්සේගේ සීල ප්‍රාර්ථනා ඊට වේවායි පතමි. සංවිධානය සංවිධායක මහත්මියටත් කාර්යාලය අපට සහාය වී සුහදව ප්‍රශ්න පහසුවෙන් විසඳා පහසුකම් සැපියු සැමටද අප කල පිනෙන් නිවන් සම්පත් අත්වේවායි පතමි. බුරුම් භාෂාවෙන් කියනවා මග කෙලවර ගම කියලා. ඒ නිසා Tamanට තේරෙනවා මේ ගමනක් සිද්ධ වෙනවයි කියලා. තාම මතක තියන්න මග ඉන්නේ. ඒක ඉවර වෙනකොට ආයේ පාර ඉවරයි ගමට යනවා. එතකොට තේරෙයි මේ පාරේ පාරේ කෙලවර ගම තියෙන ගමට යනවායි කියලා. ඒ වගේ මාර්ගයේ ඉන්නවයි කියලා කියන්නේ අපි සංසාරේ වඩනව නෙවෙයි. ඒකේ ආධිනව දැනගෙන ඒකේ අනිත් පැත්තට යනවා. නිවන් පැත්තට යනවා. ඉතින් ඒක ඒක හම්බුනාට පස්සේ මගේ ඉවරනාට පස්සේ දැන් මගට ආව විතරයි ඒක නිසා ඌ කීත හැකි පළවෙනි කොටස දැන් ඉන්නේ මග. දැන් මේක දිගේ තව ගොඩක් යන්න තියෙනවා. මේ පාරේ කෙළවර ගම. ඉතින් පාර දිගෙනකන් මාර්ගයේ තමයි තියෙන විතර කළ යුත්තේ තේරෙනවා ඉස්සරහට. කරගෙන කරගෙන යන්නේ ඉවරනාට පස්සේ ගම කෙලවර මග මග කෙලවර ගම කිව්වා වගේ තමන්ට තේරෙන්න පටන් අරගන්නේ දැන් තව කළ යුත්තක් නැහැ. ඒකෙදි තමන්ට අර තියෙන අසහනේ දුරු වීම ඒ වගේම මත්තර දුරු කසාන නොවීමට කටයුතු කරන ආකාරයේ විස්තර වෙන පටන් අර ගන්නවා. ඒ නිසා මේ මේ හරියේදී එහා පැත්ත මෙහා පැත්ත බල බල විමසුම් කර කර ඉන්න වෙලා නෙවෙයි තියෙන්නේ. ඉක්මනින් ඉක්මනින් මග ගෙවම් කරන එකයි කරන්න තියෙන්නේ. දැන් මග ඉන්නවා කියන සතුට ඒකට තමාට ධෛර්යයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඕකේ තැහැකි. ඒ නිසා මේ හම්බ වෙච්ච ඉඩේ වැඩ ටික ඉවර කරන්න, මාර්ගය ඉවර කරන්න උත්සාහ කරන්න කියන එකයි කියන්න තියෙන්නේ. පිනිපාවඩ පිට බිම්මල් කුඩ යට කඩියෙක් යනවා රජෙක් වගේ. සෞන්දර්යාත්මක උපහරණගෙන හැරපාමින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ වදාළ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ සතර කතරේ අතරමංව සිටින අප කෙරෙහි මහත් වූ කරුණාවකින් මෛත්‍රියකින් සරල සුගම ලෙසින් දේශනා කරන මෙයයි බුද්ධ දර්ශනය යනුවෙන් අපහට වැටහෙන අයුරු පහදා දෙන සම්බුදු පියාණන්ගේ සැබෑම බුද්ධ පුත්‍රාත්මයක් වූ අපගේ ගුරුත්තම අවසර নমස්කාර වේවා. ධර්මයට දිවිදෙන ධර්මජීව හිමිපාණන් වහන්සේ මේ සත්කාරය කරගෙන යාමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දිගාසිරි වේවා. සියලු සැප විහරණ සැලසේවා. උතුම් පැතුම් බෝධියකින් නිස්සන්නේ වේවා. ඔබ වහන්සේ සමග මෙහි වැඩවසන සියලු බුද්ධ පුත්‍රයන් වහන්සේලාටද මේ කුසල් බලෙන් සැනසෙල්ලක්ම වේවා. පැතුම් මිතු වේවා. රජී මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් චන්දන පුතාටත් කණ්ඩායම මෙහෙ වූ මල්කාන්ති නෝනාටත් ඔවුනොවුන්ගේ සියලු පැතුම් ඉටු වේවා. එසේම සහභාගී වූ සියලු යෝගී යෝගිනීන් සැමට නිස්සන්නේ වේවා. සහභාගී වූ සිල්මෑණියන් වහන්සේලා සැමටත් උතුම් පැතුම් පසල පසක් වී නිතියෙම්ම සැනසේවා. නිස්සන් වනේ සැමට නිස්සන්නේ පිණිසුම වේවා. සැමට තෙරුවන් සරණයි. විශේෂම වේවා අපි යනවා ඊගා ප්‍රශ්නයට ගෞණීය ස්වාමින් වහන්සේ දිගු කලක් තිස්සේ ඔබ වහන්සේගෙන් සුතමේ හා භාවනාමය උපදෙස් ලබාගෙන භාවනා කරමු. මෙහි පැමිණ ග්‍රාම සංඥාවෙන් මිදී ආරණ්‍ය සංඥාව ගෙන වත්පුරා භාවනා කරන විට දින කීපයක් වුවත් එතනදී අප භාවනා ජීවිතයේ විශාල ඉදිරි ගමනක් අත්විඳිමු. එය දිගටම ලබා ගැනීමට අනුග්‍රහ කරන සේක්වා. පෞද්ගලික අත්දැකීමක් ලෙස බලන විට ඊටාම දරුණු ලෙස රෝගාතුර වූ අවස්ථාවකදී පවා ප්‍රතිපත් වීම ප්‍රායෝගිකව භාවිතා කිරීමට තරම් ශක්තිමත් වීමයි. වහන්සේට දීර්ඝායුෂ හා නිදුක් නිරෝගී බවත් අති උත්තම නිවන් සුවයද ලැබේවා. සාදු සාදු සාදු. කියන්නේ කාට හරි මේ සතිමත් වෙච්ච කෙනේ නිවන් දකින්න ලෙඩ වෙන්න ඕනයි කියලා බුදුහාමෝ කියලා කියනවා. ලෙඩ වුණාට පස්සේ හොඳට තේරෙන පටන් අර ගන්නවා. ලෙඩ වෙන්න වෙන්න විවේකයේ වැඩි වෙනවා. ලෙඩ වෙන්න වෙන්න සතිය ක්‍රියාකාරකම වැඩි වෙනවා. ලෙඩ වෙන්න වෙන්න ධර්මයේ කොයි තරම් අපිව පාවා දෙන්නේ නැතුව අනිකු සියලුම දෙනා පාවා දීලා පැත්තකට යනකොට ධර්මයේ හැරමිටියක් වාගේ සංසාර ගමනට උදව් වෙන බව විශේෂම සතිය ලෙඩ වුණාට පස්සේ තමයි නිවන කිට්ටු වෙන්නේ කියලා දේශනාවෙම සඳහන් වෙලා තියෙනවා මට හරියට මතක නැහැ කොතන දුද්ෘතිය තියෙන්නේ කියලා සංයුත්තනිකායේ සඳහන් කරලා තියෙන්නේ සතිය වඩන කෙනාට වැඩි සතුටක් ඇති වෙනවා ලෙඩ වෙච්ච දවසට. ඒ සතියෙන් ලැබෙන අනුග්‍රහය මෙච්ච මෙපමණයි කියලා කියන්න බෑ. ගරුතර ස්වාමින් වහන්සේ ආශ්වාසය හා ප්‍රශ්වාසය අතර හිස්තැන නිවන ලෙස ඔබ වහන්සේ නිතර දේශනා කරයි. එමෙන් සක්මනේදී එක් පායක ඇඟිලි වලින් එසවෙන්න ආසන්න මොහොතයි අනෙක් පායෙහි පතුල බිම වරහන් ඇතුළේ විලුඹ වැදී තිබෙන මොහොතත් යන අවස්ථාවේ කකුල් දෙකම ඉතා සුළු මොහොතකින් බිම් වැදී තිබුණු දුටිමි. සක්මණේ හිස්තැන එයද කියා දැනගැනීමට කැමැත්තිමි. සක්මණේදී ගංගක පාරුවක් යවන්නාක් මෙන් දැනීමක් ලැබුවායි කීවේ මමය. මෙම වැඩමුළුවට මම ආදුනිකයෙකුද ආදුනිකයෙකුද ඔබ වහන්සේගේ පොත් හා CD නිතර පරිහරණය කරන්නෙමි. එෙහිදී එක් අවස්ථාවක ඔබ වහන්සේ ගිහි කල නගරයක ගමන් කරද්දී සක්මණ ගැනම සිහි කළ අයුරුත් එෙහිදී ඉහළ ලයිට් කණුක සිට ඔබ වහන්සේ ගමන් කරන අයුරු දුටු බවත් පවසා තිබුණි. එදා සිට මමද ගමන් කරන හැම විටම පොළවේ පය තබන ස්පර්ශවන අයුරු බැලීමේ බැලීමි. විටක පිටස්තරයේ කුලස මේ පඹයෙක් ඇවිදිනවා යන හැඟීමෙන් බලන්න උත්සාහ කළෙමි. මෙසේ වසරක් පමණ පුරුදු වී කළෙමි. ඔබ වහන්සේ ඊයේ දින පැවසූ පරිදි වරණතුළු වෙනත් ගැටලුවකට මම එම පුරුදු කළ දේවල එක් ප්‍රතිඵලයක් ලෙස මෙහිදී ඇත දැනීම ලැබුවා යයි සිතමි. නොඑක් ආකාරයෙන් ඔබ වහන්සේ කරන්නා වූ මේ සේවාවන්ට හා සරලව පැහැදිලිව භාවනාව කළ යුතු ආකාරයේ පාදා දීමේ කුසල කර්මවල බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ හා පතන්නා වූ බෝධිකින් නිවන් සුවත් වේවායි පතමි. දෙවනි පැනේ ගර්ථ ස්වාමින් වහන්සේ පෙර දිනද මේ පිළිබඳ ඉල්ලීමක් කළෙමි. වේදනාවකදී එහි ස්වરૂපය බලන ආකාරය තව දුරටත් පැහැදිලි කර දෙන මෙන් පාද නැමද ඉල්ලමි. වේදනාවේ තියෙන වෙනස තමයි ඒක නාම ධර්මයක්. නමුත් රූප ධර්මයක් වගේම වේදනාවෙත් උපාද චිත්තක්ෂණයක් තියෙනවා. එතන ඉවර වෙන දර දක්වා පෙරලියක් තියෙනවා. විපරිණාමයක් තියෙන ඊට පස්සේ ඉවරයක් තියෙනවා. මේක රූප ධර්ම වලටත් හැටි. නමුත් මේක නාම ධර්මයක්, අරූපී ධර්මයක්. ඒ නිසා මේක දකින්න ඉස්සෙල්ලා ආස්වාද ප්‍රසවාසී නැත්නම් රූප ධර්ම වල මේ සංස්කාර ස්වරූපේ දැක්කට පස්සේ වේදනාව වෙනකොට මේ වේදනාවෙත් ස්වභාවික ලක්ෂණ ආකාර සටහන් අලගිය මුලගිය විස්තර අංග ප්‍රත්‍යංග හොඳට බලන්න අපිට බැරි දුක් වේදනා පිටමද ද්වේෂය තියෙන නිසා ඒ නිසා අපිට දුක් වේදනාවක හැටි ඇති හැටි දකින්ද ඒක යට ඒකට තියෙන නුරුස්නා ගතිය. ඒකට තියෙන द्वේෂය දකින්න නැතුව බෑ. ඒ නිසා රූප ධර්මයකට වැඩිය නාම ධර්මයේ මෙනෙහි කිරීම සහ සතිය දෙතෑවර වෙන්න ඕනේ. වේදනාව වේදනාව වශයෙන් දකින්න අතර යටින් ඒ වේදනාව පිළිබඳව द्वේෂයිත තියෙනවා. යටින් තියෙන द्वේෂයිත අල්ලගන්න බැරි වුණොත් වේදනාව දිහා යොදන මානසිකාරයේ ඍජුව යන්නේ නැහැ. අර යට තියෙන අනුසේ ධර්මයේ මේක අවුල් කරන නිසා. ඒ වාගේම තමයි සුඛ වේදනාවක් එනකොට සුඛ වේදනාව ආශා කරන නිසා ඒකේ ඇති හැටි බලන්න බෑ අපිට. ඒකට කෑදරකමින් මම බලන්නේ. එතකොට ඒක පේන්නේ ඛණ්ඩ ඕන වෙච්චාම කබර ගෝයා තල ගෝයා වෙනවා වගේ හැඟීමක් තියෙනවා. මේ අනුව බලනකොට ලේසි අදුක්කම සුඛ වේදනාව. නමුත් අදුක්කම සුඛ වේදනාව එන්නකොටම නිදිමත එනවා. දෙන්නකොටම කම්මැලි වෙනවා. එතකොටම නීරස වෙනවා. එතකොට සක්මනීරි බව නිදිමතක් එන්න පටන් ගන්නවා. පරියන්කේජ් බව නිදිමතක් එන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරය අර අච්චරවත් නැතුව සම්පූර්ණ සජීවිකමක් නැතුව කුසීත වෙලා හිත සංගවිගෙන ඒකත් පනන. ඒක නිසා මේ වේදනා තුනේ රූප ධර්ම වලට වැඩිය අවදි සතියක් සුවිශේෂී සතියක් පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි කළොත් රූප කර්මස්ථානයකට වැඩිය ගැඹුරක් රූප කර්මයකට වැඩිය සංකීර්ණ ගැටලුවක් වේදනාවෙන් බේරෙන්න පටන් අර ගන්නවා ඊට පස්සේ යෝගාවචරය මේ කාට හරි නලවන්න පිනවන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා අපි මේ ලෝකේ හදන්නේ උනන්දු කරවන්නේ තෑගි දීමෙන් සහ දඬුවම් දීමෙන්. ඒ කියන්නේ සැප වේදනා සහ දුක් වේදනා දීමෙන් තමයි අපි මනුස්සය පොළඹන්නේ. යම් කිසි කෙනෙක් වේදනා චෛසිකේ දැනගත්තා නම් නාසලන්ට වලට අහන්නේ නැහැ ඊට පස්සේ. කවුරු මොන තෑග්ග දුන්නත් යට ති වැඩකුත් නැහැ මොන දඬුවම කරයි කියලා ගණන් ගන්නෙත් නැහැ. ඒක නිසා ඒ කෙනා වේදනා චෛසිකේ හඳුනා ගන්නකම් රිමෝට් කන්ට්‍රෝල් එකකින් වැඩ කරන මැෂින් එකක් විතරයි. වේදනා චෛසිකේ දැනගත්තට පස්සේ කවුරු කොයි බොත්තම තද කෙරුවත් එයාට ගාණක් නැහැ. එයා දන්නවා මාව නලවඬ, විනවඬ, රන් මිනිමුතු වලින් බෑ. ඇලේ දොලේ ගංගාවේ මගේ හිත නෑ. ඉතින් කවුරු මොන ස්තුති කරත් කවුරු මොන බැන්නත් ගාලල්ල. ඉතින් ඒ නිසා අම්මලා තාත්තලා හරිම අකමැති දරුවෝ වේදනා චෛසික ගැන දැනගන්නවා. ගැහුවට වැඩකුත් නෑ, තෑග්ගුණට වැඩකුත් නෑ. දේශපාලනඥයෝ කැමතිත් නෑ. ආර්ථික විශේෂඥයෝ කැමතිත් නෑ. සමාජ විශේෂඥ කැමතිත් නෑ මොකද මේ නටවන්නේ නලවන්නේ වේදනාව ආරණේ. તો මරණ කනවා කොටනවා කියලා බය කරනකොට අපි කියන දේ කරනවා. නැත්නම් අපට අර සම්මාන දෙන්නම් මේක දෙන්නම් කියනකොට අපි කොයි එකට සලූට් ගන්නවා. වේදනාව දැනගත්තට පස්සේ එකකටවත් නැහැ. එත්තකන් අපි දාසයි. එකපන් අපි බැලයි. එකතකන් අපි නහසුන දාගත්ත මීහරක් වගේ ගස්සන ගස්සන පැත්තට යනවා මොකටවත් නෙවෙයි මේ ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකයට. වේදනාචෛසිකය අල්ලගත්තට පස්සේ කවුරු මොනවා කිව්වත් තමන්න තමන්ගේ න්‍යාය පත්‍රයක් ජීවන රටාවක් ජීවන දර්ශනයක් භාවනා ජීවිතේ පිටකොන්දක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපිට අවුව පායනකොට සැර වැඩි කියලා දුක් වේදනා. වැස්ස වහිනකොට තෙත ගතිය වැඩි කියලා දුක් වේදනා. කහිනකොට එහෙන් දුක් වේදනා. নানা ආකාර විදියට කොහෙන් ගියත් පිටේ වනේ තියෙන මීමා වඳුරට බයයි වගේ දුක සැප දෙකට නතු වෙන මිනිහා නිකම්ම නිකං මේ මෙහෙරිච්ච නැති එළවලු වගේ. එහාට ගෙනොට මෙහාට ගෙනොට ඉරුණොත් පොඩි වුණොත් එතන එතනම කුණු වෙලා යනවා. වේදනා දැසි ගාලා ගතට පස්සේ හොඳටම තේරෙනවා ඊට පස්සේ කවුරුත් බොත්තම් මිරිකුවාට කවුරුත් ඇවිල්ලා ස්තුති කරාට කවුරුත් බැන්නට කරන්න දෙයක් නැහැ තමන්න තේරෙනවා ඊට පස්සේ කුප්පන්න දෙයක් නැහැ කිප්පෙන ගතිය අඩුයි එතකොට මිනිස්සු කියන්නේ හැඟුම් නැතුව ගිහිල්ලයි කියලා. මේ අනුසයා බීරියණියෙක් වගේ කොච්චර මොනවා කිව්වත් අහන්නේ ගණන් ගන්නෑ කියලා. එතකොට මිනිස්සු කොම් කරනවා. ඒක දෙවෙනි ලාභේ. ඉස්සු විහට්ටු එන්නේ නැහැ එතකොට ළඟට. ඇවිල්ලා වැඩක් නැහැ නේ මනසට මොනවා කිව්වත් ගණන් ගන්නෑ. ඉතින් ඒක නිසා ජාතික හැඟීම්, ආගමික හැඟීම්, සද්ධාව ඒවා ටිකක් පැත්තකට වෙලා උඹලා කැමති වුණත් නැතුණයි මෙච්චරයි පුළුවන් නම් කාපල්ලා බැරි නම් කාපල්ලා. ඔන්න ඔච්චරයි. එතකොට කවුරක්වත් එන්නේ නැවනවා. එතකන් තමයි ඔය ඔක්කොම නැලවිලි, කැලවිලි ඔක්කොම තියෙන වේදනාජයසිකේ අපිට කොක්ක දහනකන් තමයි. ඉන්සා ලේසි නෑ. ලේසි නෑ ආනපාන ඉගෙන ගත්තට පස්සේ සපතුක් දෙකේ සමසිත පවත්නවා කියන්නේ. අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැති එක පටන් ගන්නෙ නාම ධර්ම වලින් තමයි. රූප ධර්ම වලින් අපිට ඒකට අවශ්‍ය අඩුම කැඩුම සකස් කරලා දෙනවා. ඉන්ද්‍රිය ධර්මික සකස් කරලා දෙනවා. වේදනාවෙන් තමයි ඉස්සල්ලාම වතාවට සැපාවත් දුකාවත් මුවින් නොබැන හිටපන්. කියන්න එපා කාටවත් ඒ කෙනෙකුටවත් උඹට සැප දෙන්න පුළුවන් කමකුත් නැහැ. දුක අඩු කරන්න පුළුවන් කමකුත් නැහැ. ඔක ඉවසීමේ ශක්තියක් උඹට තියෙනවා. ඒක නිසා අපිට ඕනේ නම් මේ ජීවිතේදීම తాදී ගුණේ දිනු කරන්න, නොසලන ගුණේ දිනු කරන්න, උපේක්ෂාව දිනු කරන්න ඉස්සල්ලාම ඕනේ අර වේදනා චෛසිකේ ඒ සැප දුක මේ දෙක අනුව අපි මෙතෙක් දීලා තියෙන ගෙනාපු අගයන් ආඩම්බරයන් දිහා මධ්‍යස්ථව සලකා බලන්න. දාර්ශනිකව සලකා බැලීමක් නෙවෙයි පරියංකයක ඉන්නකොට Tamanda පැමිණෙන මේ නොදිරියකි දුකක් ආපුවාම නැත්නම් පරියංකේ Tamanda ආපු විශාල සැපක් ආපුවාම අපි කොච්චරක් බොළඳ වෙනවද කොච්චරක් ඒ අනුව සැලෙනවද තැවෙනවද කියන එක මෝරලා ඉක්මවලා එහා පැත්තට ගියාට පස්සේ භාවනාවේදී සෑහෙන තලතුණකමක් එනවා. ඒ නිසා වේදනාව රූප වගේම ආනපානෙ වගේම වේදනාවක් ආවොහම ඒ වේදනාව සැප දුක් වශයෙන් තේරුම් ගන්න එක නැත්නම් තේරීමකට තමයි ලක් වෙන එක නෙවෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ මේ දැනෙන දේ අනුන්ගේ දෙයක් වගේ විස්තර සහිතව බල තව කෙනෙකුට කියන්න පුළුවන් නම් මේක අනිනවා වගේ මට දැනෙනවා. මේක පිච්චෙනවා වගේ මට දැනෙනවා. මේක අඹරනවා වගේ දැනෙනවා. එක තැනක දැනෙනවා. බොහෝ තැන්වල දැන නැත්තම් පහසුව දැනෙනවා. සැහැල්ලුව දැනෙනවා කියලා ඒ වේදනාව දිහා ක්‍රිකට් ගහනකොට ක්‍රිකට් කමෙන්ට්‍රියක් දෙන්න වගේ කියන්න පුළුවන් නම් එහෙනම් වේදනාවෙන් සුවයක්තා. වේදනාව නිදහස්. ඒක වෙන්න නම් අර මං පටන් ගන්නකොට කිව්වාගේ ඒ වේදනාවල් එනකොට යටින් වැඩ කරන අනුසේ ධර්ම තේරුම් ගන්න ඕන නිසා වේදනාව නැත්තම් මේ නාම ධර්ම පිළිබඳ සතිය පැවැත්වීම ටිකක් හුරුබුහුටිපම තියෙන්න ඕන. ටිකක් සෙල්ලක්කාරකම තියෙන්න ඕන. හැබැයි ඒකට තමයි ඔය රූප ධර්ම වලින් අපි ඒක පුරුදු කරන්නේ. ඒ පුරුදු කරපු එකේම අතුවිති විහිදි විකාශය වීමක් තමයි නාම ධර්ම වලදී වෙන්නේ. එක්කිනෙකොටත් නැතිකමක් නෑ මේක. උගදෙනෙක් කියනවා මේක නෝන්ජල්කමක් කියලා. මේක පුරුදු කිරීම ප්‍රශ්නෙන් පැන යාමක් කැක්කුමක් තියෙන එක හොඳයි කියලා ඉතින් කට්ටිය කැක්කුම තියාගෙන ඉන්නවා වේදනාජාසික පිළිවන් දිනුවට වඩා. එහෙම නැත්නම් ඕනම කෙනෙකුට ඒක පුරුදු කරන්න පුළුවන්. නමුත් ඒකයි බර බිම තැබීම කියලා දන්නේ නැති නිසා ඌවමනාවෙන් අල්ලපු gedර තියෙන කුණුයි හෙට තියෙන කුණුයි ඊයේ තිබුණු කුණුයි අතන තියෙන කුණුයි ඔළුවේ දාගෙන මේක ගැන කතා කර කර අනුන්ගෙත් කන පුරව පුරවා තමනු සම්පප්පාලාප දොඩ දොඩා මේ ගත කරන ජීවිතයත් එක්ක එතෙක් කරගෙන ආපු කායानुපසනාවත් අසරණ වෙනවා. මුසුප්පු වෙනවා. සකානුපසන ඉදිරියට ගෙනියන්න නම් අනිවාර්යයෙන්ම වේදනානුපසනාවට ලෑස්ති වෙන්න ඕනේ. එතකොට තමයි මෙතෙක් ගෙනාපු රුචි අරුචිකන් ටික පැත්තක තියලා භාවනා වර්ධනයට ඉඩ දෙනකොට ඉස්සල්ලාම පෞරුෂත්ව වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉස්සල්ලාම තමන් පිළිබඳ හැකි හැබෑ වෙනස වෙන්න පටන් ගන්නවා. ඉතින් උඟ දෙනකොට ඒක ඕනේ නැහැ. උගදෙනකොට ඕනේ Taman ගෝන විදිහට ලෝක වෙනස් කරන්න. ලෝකේ වුණේ මම වෙනස් වෙනවා කියන එකට නාකි වැඩි ඇත්තටම නාකි වැඩි වෙන මොකක්වත් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් හොඳටම ඇට ගුණ වෙලා ඇට හයි වෙලා දැන් ඉතිවා අඹරලා හදන්න වෙන්නේ. වෙල්ඩින් වෙදා ගෙන්නන්න වෙනවා. ඇට උණු කරන්න වෙනවා. පොඩියෙකුට කියලා දුන්නොත් එහෙම පොඩිය උන්ට කිසිම දෙයකට බයක් නැහැ. ඒ බය පොවලා තියෙන්නේ අම්මලා තමයි උන්න බබා බිල්ලු වෙනවා බලාගෙනයි අරේ මේ කියලා. ඉතින් එන බිල්ලෙක් නැහැ. ඉතින් ਉਹ මැරෙන කම්ම බලහිනවා අම්මා වෙන්නපු බිල්ල එනකන් එන්නේ නැහැ. එකෙක්වත් නැහැ. මේ බය කරලා පොඩි පොඩි කාලේ ඉඳලම දීපු ලනු. පොඩි උංගාන මොනම දෙයකට මායින් කරන ගතියක් නැහැ. ඒක කාබාසිනිය කරන්නේ මොකද? gedara budun තමයි. ඒව නැත්තම් අර මුල් ගුරුවරු දෙන්න, අම්මයි තාත්තයි දෙන්න වට කරගෙන අරු බය කරනවා. ඉතින් ඒ දෙන්නානේ ඉතින් කන්න දෙන්නේ ඉතින් පොඩි උන් හිතන ඇත්ත වෙන්නේ නැති කියලා. එහෙම එකක් ඇත්තේ නැහැ. මේ වයසට යන්න යන්න බයයි. මැරෙන මැරෙයි කියලා බයයි. ඉතින් ඒ දවස්වල භාවනා කරන්නේ ඇත්තට මේ දුක ගෙවම් කරන්නවත් අප දුක අවබෝධ කරන්නේ මරණවට බයයි. පන්සල් බේරන්න බෑ. 2012 කට්ටිය බෝසි වටේ කරගෙන බෝධින්නාංශ වැට මේ ලෝක විනාශ වෙන වෙලාවේ. දැන් මතක නැහැ දැන් 2014 ඉන්නේ. මතක නැහැ මේ මැරිච්ච ලෝකේ මේ විනාශ වෙච්ච ලෝකේ නේද මේ ඉන්නේ කියන එක මතක ආයෙ පෙන්කෙලිනවා දැන්. ආයෙ කවුරුහට පචයක් කියපු දවසේ ඕන්න 2014 මැරෙයි කියලා ලෝක විනාශ වෙයි කියලා අම්මා අතෙන් පැන් කලේ බිම තියන්නේ. බෝධි පූජා වටේ ඕගස් වටේ නිකන් වයින් කරපෝනික වගේ කරකෙනවා. හැම පන්සලේකම මිදුල අතු ගාලා සුද්ධ කරලා තනකොළ ගලවලා අනේ බය අනේ බය ඒක නෙවෙයි වේදනානුපස්සනාව කියන්නේ වේදනානුපස්සනාව කියන්නේ පැමිණි දුක් පැනිරහයි වේදනාවේ ස්වභාව වේදනාවේ භාව වේදනාවේ ගති දකින්න පුළුවන් නම් ඒකෙච්චර මම කියනවා මේ අමාරු දෙයක් නෙමෙයි අර හුඹස් බයක් තියෙන. නමුත් අර කායනපසන ගෙරුවට පස්සේ මම හිතනවා ඒකට අවශ්‍ය ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවයි කියලා. අපේ මේ ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න උනුබාස. පැවඳුරේ දැන් ඔබ වහන්සේ දේශනා කරන මේ ගීත කාණ්ඩ අපි ඇතිතරම් අහලා තියෙනවා ඇතිතරම් කියලා කියනවා. හැබැයි කවදාවත් අපිට මේ වගේ මේසා ගැඹුරක් දැක්කේ නැහැ මං හිතන්නේ ඔබ වහන්සේ මේවා කොහෙන් එනවද කියන එක මට පොඩි මට දන්නේ නැහැ. ඒව කියන්න දන්නේ නැහැ. මට ඔය මට මට තාම නෑ මේ මේ පරණ රෙකෝඩ් ටික හම්බුනේ හොඳ ටික. මට ඔය අරීමෙන් හම්බෙන කෑලි වලින් මම එකතු කරගෙන ඉන්නේ. මේ යථා කාලේ පූර්ණ තැටි පූර්ණ සින්දුර සෙට් එකක් එයි කියලා මට හිතෙනවා. මයිකල් ජැක්සන් මැරුණාට පස්සේ තියෙන්නේ අර ඇල්බම් ගහන්නේ. ඒ වගේ. ඒ නිසා ඒ ඔක්කොම වෙලාවට කනෙක් වෙනවා. ඕගොල්ලෝ සතිමත් වෙලා භාවනා කරන යනකොට ඔය ඔක්කොම පෙළ ගැහෙනවා. ඒක පිළිබඳව කිසිසේත්ම වෙනම ಭಾರತේ භාත් කාණ්ඩ සංගීත ඉගෙන ගන්න ඕනකමකුත් නැහැ. මියුසික් ඉගෙන ගන්න ඕනකමකුත් නැහැ. අවශ්‍යදී අවශ්‍ය වෙලාවට එනවා. කළ යුත්තේ කරන්න වෙන්න ඕන දේ වෙනවා. නිගයි කියනවා. ගෞණීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව සහ සක්මන් භාවනාව යම් සාර්ථකත්වයක් ඇතැයි සිතමි. විශේෂයෙන්ම සක්මන් භාවනාව නොනවත්වා විතර්ක එමින් යමින් පැයකට වඩා පහසෙන් සතුටෙන් කළ හැකිය. අතීතයේ සිදු වූ දැඩි කම්පාකාරී සිදුවීමක් තුළින් දුක්සහගත සිතුවිලි වලටම සිත පුරුදු වී ඇති අතර නිතර නිතර එම සිතුවිලි සාධාරණීකරණය කරනමින් මමත් පේටම ලකුණු දාගනිමින් විඩෙන් විඩේ පැමිණියේ. මේවා විශාල බරක් ලෙස හොඳින්ම දැනේ. නිතර නිතර සිතට ප්‍රත්‍යාවේක්ෂා කරමින් සිතුවිලි හඳුනා ගනිමින් මගේම සිතුවිලි වල වරද දකිමින් එය මැඩපැහැත්වීම සඳහා නිතර නිතර බුදුගුණ ධර්ම කරුණු මනසිකාරය කරමින් දිනකට පැය 6ක්වත් ධර්ම සාකච්ඡාවල පොත්පත් හෝ දේශනා සමගින් සමන් දෙමින් කාලය ගත කරමින් සිත බුද්ධහම අනුව සකස් කර ගනිමින් සිටිමි. අවුරුදු 7ක් 8ක් පමණ මෙසේ කරමි. එහෙත් මුලතරම් නොවුවත් මනසේ තැන්පත් වී ඇති සංඥා තුළින් අකුසල විතර්ක බහුලව විඩෙන් විඩ පැමිණෙන බව දක්මින් සිටිමි. ඔබ වහන්සේ පැවසූ පරිදි යම් කැපකිරීමක් කිරීමේදී නොසිතූ වටිනා දේ ලැබෙන බව දනිමි. එය අත්දකිමි. එහෙත් සමහර වෙලාවට මෙම අකුසල් විතර්ක නිසා නොරිස්සුන් ස්වභාවය ඇතිවේ. විශේෂයෙන්ම උදේ නැගිටින විට විටම කාලයක් වරණ ඇතුලේ ධර්ම ධර්මයට පැමිණීමට පෙර දුක් මුසුම සිතීල වලින් ඉච්ඡා භංගත්වයට පැමිණ කාලයක් ගත කර නිසා මෙසේ විය. දැන් එම සංඥා වලින් ක්‍රමක්‍රමයෙන් නිදහස් වීමට අවශ්‍යය. උපදේශ පතමි. තිරුවන් සරණයි. නෑ ඇත්තටම දැන් ඒ පාරට වැටිලා තියෙනවා නම් විශේෂයෙන්ම කල්ලාතු අර කාලකන්න හිතවිලි, පශ්චාත්තාප හිතවිලි, ડિප්‍රෙෂන් තිබුණ කෙනාට ඒක නැතිකමේ වටිනාකම තේරෙනවා. වාසනාවන්ත හිතිලි, සද්ධාවන්ත හිතිලි ඕනේ අර ડિප්‍රෙෂන් එක නැතිකමේ වටිනාකම තේරෙනවා. ඉතින් ඒකට වැටුණට පස්සේ අපිට තියෙනවා විසුකම් දෙකක්. පෑදිදියට බුරදියෙක් වෙන්න එපා කියලා අර ඇති කරගත්ත චිත්ත tattoය ආපහු පිරෙන්නේ නැති වෙන විදිහට ගොඩනගා ගන්න ඕන. ඒ වගේම දැනට යම් ප්‍රමාණයක් ඉතුරුලා තියෙනවනේ. ඉස්සර තරම නැති වුණාට ඒවත් අයින් කරන්න ඕන. ආන්නේ කටයුතු දෙක විතරයි සාසනය කියන්නේ. මේ කියන්නේ සබ්බ පාපස්ස අකරණම් කියන එකයි කුසලස්ස උපසම්පදා පස්සේ සිද්ධ වෙන්නේ. ඒක කොහොමද සිද්ධ වෙනව? Tamange තියෙන හිත ඇතුලේ තියෙන කෙලෙස් ප්‍රමාණය දැනගන්න පටන් ගත්තයි කියන්නේ සුද්ධිය පටන් අරගෙන. දෙක එන්නේ එන්නේ එන්නේ Tamande විවේකයට කෙලසෙච්ච තැන ඉඳලා විවේකයට යන පාර තේරෙන පටන් ගන්නවා. මෙන්න මේ දෙක ඉක්මන් කරන්න යන්න එපා. හැබැයි අඛණ්ඩව වර්ධනය වෙන්න ඉඩ අරින්න. එතකොට මේ කෙලෙස් අඩු වෙන්න අඩු වෙන්න එක පිරෙන්නේ ඒකාන්තෙම කුසලයේකේ. ඒ ඒක ලෝක න්‍යාය ධර්මයක්. ඒක නිසා කෙලෙස් අඩු වෙන බව ක්‍රම දෙකකට එකක් තමයි පිරිසුදු කරගත් එකට ආයෙ කෙලෙස් එන්න දෙන්නේ නැහැ. ඉතුරු වෙලා තියෙන කෙලෙස් ටිකට වසන්න බැරි වාතාවරණයක් හදලා දීලා ටික ටික කරනකොට ඔය මේ ලිමේ දෙපොලක සඳහන් වෙලා තිනවා තමන්ගේ පාප හිතවිලි කියලා. මේ හිතවිලි එකක්වත් මගේ නෙමෙයි. කිසිම තැනක බුදුරජාණන් වහන්සේ එහෙම අයිතිවාසිකම් කියන්න උගන්ලා නැහැ. ඒ පාප හිතවිලට මම කියන එකටයි පෘථග්ජනකම කියලා කියන්නේ. පාප හිතවිලි හේතුඵල ධර්මිකින් ඇවිල්ලා තියෙන හේතු නැති වෙච්චාම වයයි. ඒකට පශ්චාත්තාපුණයි කියලා පාප හිතවිලි අඩු වෙන්නේත් නැහැ වැඩි වෙන්නේත් නැහැ. පශ්චාත්තාප වීම තමයි පෘථග්ජනයට තියෙන එකම ඔටුන්න. එයා කොයි වෙලාවෙත් පශ්චාත්තාප විතරයි පළඳගෙන ජීවත් වෙන්නේ. ඒක හරියන මගේ හිතවිලි කියලා. නමුත් එක හිතවිල්ලක්වත් මගේ නෙමෙයි. ඒව නිකන් පාළුගේ වළම් බිඳින හිතවිලි. ඒක නිසා ඒ මේ තිස්සල දෙමු හුඟක් රිට්‍රීට් වල මතක් කරේ thought without a thinker කියලා ඒ මාක් එප්ස්ටයින්ගේ පොත කියවනවා නම් මේ මිනිස්සු ඔප්පු කරලා පෙන්නනවා මේ හිතවිලි සතිය නැති හිත අරක්ගත්ත පෙරේතය ගොඩක් මිසක්ක මගේ දරුවෝ නෙමෙයි අසතිය නිසා අපේ හිත අරක්ගත්ත පෙරේතයෝ ටික. පාලුගේ වළම්බින්නේ පෙ හොරු. නමුත් මේ ගෙදර මම සතියෙන් ඉන්නවනම් ඕන ඉන්න බෑ. ඒ ආගන්තුකෝ පැමිණෙන මේ හිතවිලි මම හිතලා ගන්නව නෙමෙයි මොකටද මම මකට පශ්චාත්තාප වෙන්නේ. සතිය තියෙනවනේ ඒක හොඳටම දන්නවා. ඒ හිතවිලි එනවා කියන එක හිතේ ස්වභාවය. හේතුඵල ධර්මකින් සිද්ධ වෙනවා. ඒකට පශ්චාත්තාප වෙන්න ගියාම අපි ජීවිතේ මල් විහිම්පල්. හරි ආඩම්බරයක් තියෙනවා මේ පාපතර හිතවිලි මට තියෙනවා කියලා කියන්නේ. අල්ලපු ගෙදරටත් කතා කරලා කියනවා. ඒක කොළවල ලියාගෙන පිටි වල ගහගෙන ෆ්‍රිජ් එකේ ළඟ තියාන යනකොට එනකොට බල බල ඉන්නවා. අනේ මට මේ විදිහේ පාප හිතවිල්ලක් ආවනේ. අඩු ගන්න මේක මම දකින්නවනේ. මට ඒ විනෝඩ පවත්තන්න වර්තමාන මොහොත තියෙනවනේ ඉරියව්ව තියෙනවනේ කියලා සාධනීය පැත්තට ගිය ගමන් මේ හිතවිලි වටිනාකමක් තියෙනවා මේ හිතවිලි එන කෙනාට තියෙනවා මම මිනිස්සෙක් මම ස්වභාවික දෙයක් කරන්නේ කියන්නේ විතරක් හිතවිල්ල අපිට උදව් කරනවා. හැබැයි තේරෙනවා අපේ ජීවිතය ආධ්‍යාත්මිකයි. මේ හිතවිල්ල තියෙන නිසා තේරෙනවා මම මිනිස්සෙක්. මම මැරිලා ගිහිල්ලා නැහැ. පරණ ජීවිතේමයි ඉන්නේ කියන්නේ human මනුස්සකම පෙන්න මේ හිතවිලි ටික වටිනාකමක් තියෙනවා. හැබැයි හොඳටම දන්නවා මේ හිතවිලි මගේ නෙවෙයි. කවුද එච්චර මේ පාපතර Tamanට හානි කරන හිතවිලි තමයි විසින් හිතාගන්නේ. කවදාකවත් හිතන්නේ කිසිම සෞඛ්‍ය සම්බන්ධ මනසක් ඇති කෙනෙක් හිතන්නේ ඒ හිතෙන දේවල් හිතනමයි කියලා මල්ලේ දාගත්තට පස්සේ බුදුන්ටවත් උදව් කරන්නත් බෑ. ඒ හිතනවද හිතෙනවද කියලා බලන්න තමයි සතියක් අවශ්‍ය කරලා මේක ඒ ඒ සතිය හෝ එහෙම විචක්ෂණ භාවකෙන් ලියපු ලියමනක් නෙවෙයි. කෙසේ නමුත් අරමුණ ගිහිට පැවැත්වීම නිසා ඇති සතියෙන් මේ ලියුම් කරුට මේ ලියමන්ට ධෛර්යය ඇති කළ දීලා තියෙනවා. ඉස්සරහට යනකොට තේරෙයි මේ අනුන්ගේ දරුවන්ට උපන්න සාතික ලියලියා තමයි අපි ඉඳලා තියෙන්නේ. අනුන්ගේ දරුවන්ගේ උපන්න සාතික වල තාත්තාගේ කොටිය අස්සම් කරලා තියෙනවා සෑහෙන ගානකට මේ වෙනකොට. හැබැයි මගේම නොවෙන්න ඉඩ තියෙනවා බබා. ඉතින් අපි ආර්ය ආසයි ගොඩක් බබාලා ඉන්නවා කියලා කියන්නේ. හැබැයි බබාලා තීරම් මල වාත මල කරදර. ඉතින් ඒක නිසා තමන්ගේ දරුවන් නම් අසංකේරුවට කමන්නේ කොටුයි. ඒ යුනිවර්සිටි එක ඉන්න කාලේ ඒ පෙරදින වෛද්‍ය පීටේ ගාව ප්‍රසිද්ධ වෛශ්‍යාවක් ඉන්නවා. ඒ ළමයට ඒ ළමයට ගෑනු ළමයට කියන්නේ වෛද්‍ය පීටර් කියලා කියන්නේ. ඉන්නේ වෛද්‍ය පීටේ ගාව. ඒ ළමයා හම්බුනේ අපේ බැච්මේට් කෙනෙක් තමයි ලේබර් රූම් එකේ හිටියේ. තාත්තගේ නමට දාලා දුන්නේ මගේ නම කිව්වේ ඇවිල්ලා. අර වෙලෙ තාත්තගේ නමක් ලියන්න බෑ. තම ලියනකොට මතක් වෙලා ලියලා තියෙන මගේ නම. ගම වෙන කොහෙද? ඉතින් ඒ ලේබර් රූම් එකේ හිටපු ડોක්ටර් මට ඇවිල්ලා කිව්වා අස අස කරන්න කියලා. ඔය ඔයක තමයි හිතවිලි වලට උපන් සාතික ලියන කියන්නේ ඔච්චරම තමයි. වෛද්‍ය විතරගේ බබාගේ තාත්තගේ නමට අසං කරනවා. කොහෙද යන දරුවෝ? අපිට මොකටේ? කියලා වැඩන්නේ. ඒක පුදුම පුත්තජනව පුදුම ආසාවක් තියෙනවා. Tamanට එන කෙලෙස් රාමු කරලා print out අරගෙන laminate කරලා ෆ්‍රිජ් එකේ අලවගෙන බිත්තිය අලවන යනකොටම දොරේ පේන්න තියලා හිටවලා තියෙනවා. මට එන පාප හිතවිලි කියලා මේ ගැන ආඩම්බර වෙන එක ගැන hina කාලා ජීවත් වෙන්න පුළුවන්. ඒ මොකද හිත පුරවලා තියන්න ඕන දේ දන්නේ ඒ වෙනුවට අර පාලුගේ බලම් බින්දින හිතවිලි ඇවිල්ලා ඒව ගැන පශ්චාත්තාප වෙනවා. ඒ වුණත් කමන්නේ ඒ බව දන්නව නම් දැන් මම මේ තැවෙන්නේ හිතවිල්ලක් නිසා ඒ හිතවිල්ල මට දැනීම නිසා මට වෙහෙසයි මට බරයි මට අසහනයක් තියෙනක බවක් දන්නවනේ යට ගෙතක ඊට වඩා කොච්චර හොඳ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන හිතවිල්ල. ඒක හිතවිල්ලක් නෙවෙයි ඒක ඇත්තටම එළඹ සිටි 100ක් වෙන දැන් මට හුස්ම ගන්න බව දන්න එක. මම ඇවිදිනවා කියන දන්න එක. ආන් ඒ බව ඒ නිසා පුළුවන් තරම් තමන්ගේ හිත මධ්‍යස්ත දෙකකින් වර්තමානයේ හුස්මේ සක්මනේ එහෙම නැත්නම් ඉන්න ඉරියව්වෙන් පුරවලා තියාගෙන ඉන්න පුළුවන් ඒක පිං නෙවෙයි. පවුදුරුවන් කිරීමේ ප්‍රතිස්ථාපකයක් වෙනවා. ඉනර්ට් එකක්. ඒක ඇත්තටම හොඳ නරක දෙක නැති එකක්. වර්තමාන මොහොත කියන්නේ. ඒක නිකන් ටල්කම් පවුඩර් වගේ. ඕන දෙයකට බේස් එක දෙන්නේ ඒක කිසි ගුණයක් නැහැ. නමුත් අපිට හිතෙනවා පින් කරගන්න හම්බුනේ නැහැ. හුස්මේ කොහෙද පින් තියෙන්නේ? ඉඳගෙන ඉන්න එක බලලා කොහෙද පින් තියෙන්නේ කියලා ඒක පහත් කළ සලකනකොට කෙලෙස් ඇවිල්ලා වැඩ ගන්න. ඒක ලියවලා යුව ගැන කියෝ කිව්වා. කන පින්දම් ගහ ගහ අඬා හොග ගහ ගත කරන ජීවිතේ ඒ කිය බුදුහාමුදුරුවෝ බාගෙට hina වෙලා දියා කවුරුද බලා ඉනවා කියලා දිතානින්නේ. ඔලොක්කුවට බලන මේ අමනයෝ මේ තකතිරෝ ලන්දේ තියෙන කුරු තේරම පාට ඇදලා දාගෙන යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසේ කියලා මේ වර්තමානයේ හිත පැවැත්ීමේ වටිනාකම දන්නේ නැතුව ලොකු පිංකම් කරන්න හදනවා. එතකොට වෙන්නේ මොකද්ද? ලොකු කෙලෙස් හිතට වැදගෙන පුරවලා තියන්න දැතිකම නිසා. හිත පුරවලා තියන්නේ වර්තමාන මොහොතේ. එතකොට මේ හිතවිලි ඒකාන්තෙම ගෙවෙන්න පටන් ගන්නවා තල් ගහක කඳ කැපුවට පස්සේ කදාකත් මුළු වෙන්නේ නැහැ. තාලවත්තු කතන් කියලා බුදුසෙන් සඳහන් කරා. අනිගස්සල් නම් දලු දානවනේ. තල් ගහේ කඳ මැදින් කැපුවා වගේ ආයෙ වැවෙන්නේ නැහැ. ඉතින් ඒකට තියෙන මේ එළඹ සිටි චිත්තක්ෂණයේ සතිය ඉරියව්ව ආනාපානෙ වගේ දේ ගැන නොදැනුවත්කම නිසා හෝ අව탁සීරුව නිසායි මේ සාපේන්නේ අපට. ඒ නිසා පුළුවන් තරම් එළඹ සිටි සීයෙන් ගත කරන්න. එතකොට ওই හිතවිලි වලට ලඟ ගන්නට ලඟපු ලඟම් පොළ නැතුව නිකම්ම නිකං පිය කී යන්න පටන් ගන්නවා. ගර්ථ ස්වාමින් වහන්සේ මේ ප්‍රකාශයක් ලෙස සටහන් කරමි. සටහන් ඉදිරිපත් කිරීමේදී එක් එක් අයගේ භාවනා අත්දැකීම් කාලය අවුරුදු කීයක්ද යන්න සඳහන් කරන්නේ නම් වඩා සුදුසුයි සිතමි. මන්ද ආධුනිකයින්ට අනේ අපිට තාම මොනවත් පේන්නේ නැහැ නේද කියලා හිතෙනවා. මොනවත් කරන්න බෑ වගේ කියලා හැඟෙනවා. ඊයේ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ සංඥා ගැන විස්තර කිරීමේදී බ්‍රහ්මලෝකවල සිටින අයගෙන් සංඥා ලබාගෙන කරන භාවනාවක් ගැන සඳහන් කළ හේයින් මේ ලිවීමට ධෛර්යයක් ඇති විය. මෙම සටහනේ දෝෂයක් ඇතනම් පාද නමැද සමාවයදිමි. ස්වාමින් වහන්සේ මෙම භාවනා වැඩසටහන් දෙකට පමණ දෙකකට පමණ සහභාගී වී කිසිම සමාධියක් ධානයක් ලබන්න බැරි වුණායයි පවසමින් රැකියාවල් කරන උගත්යයි සම්මත මා හොඳින් දන්නා කීප දෙනෙක් ඉහත සඳහන් භාවනා ක්‍රමයේ කරන පුද්ගලයා හා සම්බන්ධ වී අපිට දැන් හොඳට සමාධිය තියෙනවා අපි මේ මේ ධාන ලබාගෙන සිටින්නේයයි පවසයි ඔබ වහන්සේ පැහැදිලි කරන ලද දේශනාවට අනුව පාර වරද්දාගත් පිරිසක් පිළිබඳව සෑම දැනුවත් කිරීමක් ලෙසයි මෙම සටහන් ලියන්නේ. මෙහි වරදක් නැත්නම් සමාවව මැන. එමෙන්ම ইহත මා සඳහන් කළ පරිදි භාවනාවේ ඵල පුරුද්ද සඳහන් කරන්නේ නම් භාවනා යෝගීන් ඉක්මන් සමාධියක් ගැන කලබල නොවුණු ඇතයි සිතමි. එසේම මෙසේ නිවන් දැකීමට වෙර වීර්යය වඩන්නෙකුට දෙවියන් බමුණගේ ආශිර්වාද උදව් ලැබෙන බව නම් සත්‍යක් නේද? ගරු ස්වාමීන් වහන්සේ දෙවන ප්‍රකාශය සටහන් කියවීමේදී භාවනා කරන්න පටන්ගත් පසු අමතක වීම වැඩි බව පැවසුනි. ඒ මටද සිදුවේ. පසුව ඒ ඇයි කියා මම කල්පනා කළෙමි. මම කෙටි කලක් තුළ වහන්සේගේ රිට්‍රීට් 20ක් පමණ එක දිගට ඇසුවෙමි. බණ පොත් විශාල ප්‍රමාණයක් වරණ ඇතුලේ භාවනාවට සම්බන්ධ අනෙකුත් ස්වාමින් වහන්සේලාගේ කියවීමි. ඊට පස්සේ ඔළුව ගල් වුණා වගේ වුණා. සේරම නවත්තලා ඔබ වහන්සේ දේශන පරිදි මම දැන් මෙතන කියලා හිතුවා. එතකොට ගල් ගැසී දරුණු ලෙස අමතක වීම තිබුණ බැවුම් ලිහිල් වුණා. සමායන තිබුණ ඔළුව ලිහිල් වුණා. නමුත් අමතක වීම තවදුරටත් තිබුණ අතර එක් භාවනාව උගන්වන ස්වාමින් වහන්සේ නමකගේ පොතක පහත අභ්‍යාසයේ ඊට පිළිමක් ලෙස තිබුණා. පොතක ඇති පින්තූරයක් වටා පෑනකින් ඇඳගෙන යන ආකාරයට සංසුන්ව එක් තැනක වාඩි වෙලා හිස මුදුනට හිත පීට්වා එතන සිට කන උගුර උරපතු අත් කකුල් දක්වා ගොස් අනෙක් පැත්තේ අත් උරපතු කන සිට හිස දක්වා සිත රවුමට අරගෙන ගොස් සුවපත් වේවා කියා පැතීම. ඒද කළ පසු තවදුරටත් තිබූ අමතකීම් ගතිය නැති විය. මේ උදාසන වැඩසටහන් වැඩ පටන් ගැනීමට පෙර මාස කිහිපයක් කළෙමි. මෙම ප්‍රකාශයන්හි වරදක් ඇතනම් සමාවී මේ සම්බන්ධයෙන් අවවාදයක් කරන මෙන් කාරුණික ඉල්ලමි. ඔබ වහන්සේටත් මෙම ආර්ණ්‍ය සේනාසනයටත් අපි ණයගත වෙමු. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මෙම සේනාසනය දිනෙන් දින දියුණු වේවා. මේක මට ආගනිනකොට තේරෙන්නේ වර්තමාන මොහොතේ කිසිම ඉතිහාසයක් ඕන කරන්නේ අවුරුදු කීයක් භාවනා කරත් මැට්ටෙක් වෙන්න පුළුවන් වර්තමාන මොහොතේ ඒ මොහොතේම යන්න පුළුවන් ආධුනිකය කියලා කිසිම වෙනසක් නැහැ ඇත්තටම ආධුනිකයෝ නරක කරන්නේ හුඟක්කල් රිට්‍රීට් කරපු අය. ඒගොල්ලෝ අයින් කරන්න පුළුවන් නම් හරිම ලේසි. මොකද ඒගොල්ලෝගේ මේ ප්‍රකාශන නිසා තමයි ආධුනිකයෝ හොල්මන් වෙන්නේ. මේ එහෙම හොල්මන් වෙන ආධුනිකයත් පිස්සන් කොටුවට යන්න ඕනේ. මේ ඇවිල්ලා වැඩක් නැහැ. මොනවද මේ මේ අනුන් කියන දේවල් අහගෙන කරන්න පුළුවන්ද? භාවනා කියන භාවනා ගැන තමන් අත්දකින්න දෙයි. වර්තමාන මොහොතේ නම් එළඹෙන්න තියෙන්නේ ආධුනිකයා පළවෙනි ප්‍රකාශයෙන් කරන විදිහට මෙයා අවුරුදු 7ක් භාවනා කරුවාම කොහොමද භාවනා කරුවාම කොහොමද භාවනා කරන මනුස්සයර කිසිම ඉතිහාසයක් ඕන කරන්නේ තමන් අරමුණකට මුහුණ දාපම මොකද්ද වෙන්නේ කියන එකයි දැනගන්න ඕනේ. ඒකට බ්‍රහ්ම ලෝකවල දේව ලෝකවල කතාවක් ඕනෙත් නැහැ. ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනකමකුත් නැහැ. මේ කියලා තියෙන විදියට තුම්පලක විදියට සටහන් කරන මම දැන් මෙතන කියන එකට එළඹෙන්න පුළුවන් නම් ඒක සියල්ල. සාකල්ලිය මෙච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් ඒක සමානට උඟාකල් භාවනා කරන්න නොලැබෙන්නත් පුළුවන්. හොඳ උපනිෂේ සම්පatti කරනාට දැනෙනකොටම තේරෙන්නත් පුළුවන්. ඒක නිසා මම කියන්නේ එක හා සමාන පරණ අයයි අලුත් අය ඔක්කොටම ඉන්න ඕනේ. නමුත් මේ වයසෙන් නෙවෙයි රිට්‍රීට් ගානෙන් නෙවෙයි භාවනා මැනේ. තමයි මේ සතිය කියන එක කොච්චර කඳුර ගන්නවද? ඒකත් ඉතින් පටන් ගන්න තැනනේ. ඊට පස්සේ ගොඩක් දුරට කියන්න පුළුවන්. ඒක නිසා මේ යන ක්‍රමයට වැඩිය මොනම දෙයක්වත් වෙනස් කරන්න මට හිත දෙන්නේ නැහැ. මොකද අපි බලාපොරොත්තු වුණත් වැඩිය සාර්ථක හොඳ ගමනක් පේනවා. සියල්ල පාලනය අර්ථය සිද්ධ වෙනවා. ඒක නිසා කමඨහං සුද්ධ කරනට ලියන වාර්තාවල මොනම වෙනසක්වත් ඕනේ ඔය මට්ටමේදී සාමූහික භාවනාවක් කෙරුවට Tamanda හුදකලා වෙන්න දන්නේ නැත්නම් මේකත් ඝනසංගනිකාවක් වෙනවා. මේක සම්පප්පලාප කතා කරන තරක් වෙනවා. මේකත් සාමූහික කතා කරන්නේ මේක ශූන්‍යාකාරයක්. අනිත් එක්කනාත් එක්ක Tamanට ඇසුරක් ඕනෙත් නැහැ. ගැළපුමක් ඕනෙත් නැහැ. මොකද මේ වර්තමාන චිත්තක්ෂණය කියන එක මොනම විදියකටවත් මගේ චිත්තක්ෂණය තව කෙනෙක් එක්ක ගලපන්න බෑ. ඒක නිසා පුළුවන් තරම් සරල කරගෙන Tamanට එලඹ සිටීම වර්තමානට එලඹ සිටීම ඩිංගිත්තක් හරි වැඩි වෙනව පේන්න තියෙනවා ඒක ගඟ දිගේ ඉහළට පීනීමක් විශාල පල්ලෙහාට ගන්න ගඟක ඉහළට පීනීමක් තියෙන්නේ ඒ නිසා දියැලට බෙන්නලා වැඩකුත් නැහැ ඒක පවත්තන්න. එහෙම නැතුව මේ භාවනා කරන කෙනාගේ අවුරුදු ගාන සඳහන් කිරීම මම දැන් බුරුම පණ්ඩිසෝංශ ළඟට ගිහිල්ලා ගාන කිව්වොත් එහෙම ගහලා එලවනවා. මට තමුසේගේ ඉතිහාසයෙන් වැඩක් නැහැ. තමුසේ ආනාපානය කරනකොට පිපි බැහැන මොනවද පේන්නේ කියනවා එච්චර යාට ඕන. වෙන මොනවත් ඕනේ නැහැ. නිසා කොකා ඉගිලෙන තාලෙන් කීයකි කන කොකාද සුදු කොකාද කියලා. ඒ නිසා සංසන්දනය අවශ්‍ය කරන්නේ අන්තිම මතකයේ ඇතිවීම නැතිවීම ඒක භාවනාවේම වෙන දෙයක් වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් භාවනාවට ඒක සම්බන්ධ එක විචල්්‍ය සාධකයක් විතරයි භාවනා හිත ගන්නෙ Tamanට ඕන වැදගත් දේ විතරයි ඒක අපිට දැනගන්න පුළුවන් උනට පාලනය කරන්න බෑ ඒක වරින් වර අඩු වැඩි වෙනවා නමුත් මතකය සංඥාවත් එක්ක පටලවිච්ච දෙයක් සතිය තියෙනවා නම් නිරවුල් කරලා හරි ගසලා දෙයි ඒ නිසා මේ යන ක්‍රමය හොඳයි ආධුනිකව වැඩි වෙන තරමට අපි කැමති. නමුත් සංසන්දනය කරන්න ගිහිල්ලා පටලවා ගන්න එක ඒක අපේ තියෙන සමාජශීලී සත්තු වශයෙන් මිනිස්සයා තියෙන දුර්ලකමක් ඔක්කොම නම් ඒ දුර්ලකම දුර්ලකමක් කරගන්නේ ඒක නිසා මම දැන් මෙතන කියන මේ මම කියන කෑල්ල පොඩ්ඩක් මතක තියාගන්න. අනික් දේවල් ඇහුණට කියන්න කේම කිව්වා සීබුද්ධියෙන් අහනවනම් මම හිතනවා මේක විවෘත විශ්වවිද්‍යාලයක් වගේ ඕන කෙනාට ඕන පැත්තකින් තමන්ගේ දැනුම දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා කිසි වෙනසක් කරන්න ඕනේ. අපි ඔය යන විදියට යන් කියන එකයි මට නම් කියන්න තියෙන්නේ. ලිඛිත ප්‍රශ්නවල අවසාන ප්‍රශ්නය ගෞණ්‍ය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි භාවනා කරමි. මනමින් සක්මන් භාවනාව කර පරයන්කේ වාඩි වී හිඳගෙන සිටන ඉරියව්ව නිරීක්ෂණය කරන විටම ආනාපාන සතිය නැවතී යන්නාසේ දැනේ. හොඳ සතියෙන් යුතුව එදෙස සිතින් බලාගෙන සිටිය හැක්කේ විනාඩි 10ක් වැනි කාලයක් පමණි. ඉන්පසු සිත ඉබේම නැගිටී. නැවත සිත මෙල්ල කරගත නොහැක. නැවත සක්මන් භාවනාවේ යෙදී පරයන්කේ වැඩි වැඩි විය යුතුය. මේ සිත තැන්පත් වනුයේ විනාඩි 10ක් වැනි කාලයකට පමණි. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා නමැද උපදේශ පතමි. පෙරුවන් සරණයි. තැන්පත් වීම සමාධිගත වීම එහෙම වුණාට දැන් හිත තැම්පත් නෑ දැන් හිත තැම්පත් කියන සතිය තියෙනවා නම් එහෙමනම් ඒක තමයි මූලිකයෙන්ම සලකා යුතු දේ. නමුත් මේ ලියුම ලියලා තියෙන්නේ සතිය මුල් කරගෙන නෙවෙයි සමාධියක් නැත්නම් තැම්පත් වීම මුල් කරගෙන. ඉතින් තැම්පත් වීම මුල් කරගෙන කරන එකට නෙවෙයි අපි වැඩමුළු වල පටන් ගත්තේ සතිය මුල් කරගෙන යන්නේ ඒ නිසා ප්‍රශ්නේ දිහා වැඩමුළුව දිහා තමන්ගේ ප්‍රගතිය දිහා සතිය කියන තේමාවෙන් බලනද ඒකේ වර්ධනයක් තියෙනවා නම් ඉස්සරහට ඔය අවශ්‍ය කරන tempattuව ලැබෙයි. එහෙම නැතුව සතියේ නැතුව tempatuකම බලාපොරොත්තු වෙන එනවනම් මේ වැඩමුළුවට සම්බන්ධ වෙලා ලාභයක් ගන්න බෑ. මෙහිදී අපි උගන්වන්නේ ඇති හැටිය දැක ගන්න ගතියක් සතියක් එලබ සිටීමක් මිස සමාධියක් tempatuක් නෙවෙයි. tempatu සමාඩ මෙහිදී බාධායි අත්තට. මේ දවශ්‍ය කළ තියෙන්නේ ඇති හැටිය දැක ගැනීමේ தত্ত্বය ඒක නිසා මූලික උපදේශ පන්ති නැවත වතාවක් අහලා තමන්ගේ මේ ගත කරපු දවස් දෙක තුන ඇතුළත ටිකක් හරි සතිය වැඩි වෙලා තියනවාද එලඹ සිටි එලඹ සිටි එලඹ සිටි සිහිය වැඩි වෙලා තියනවාද කියලා උත්තර බලන්න ඒකට නම් අහුම්කන් දීමේ මේ ගතිය මයි ළඟ තියෙනවා මේ සමාධිය නෑ කියලා කියන එකට එච්චර වාක් කියන්න බෑ මොකද මේක මේ මේ කඩේ ඒ බාණ්ඩේ විකුණන්න නෑ ඒක අල්ලපු කඩේට යන්න වෙනවා මේ තියෙන්නේ මේ මේ සති වෙලඳ පොලක් මේක. අරක ඉල්ලන්නේ සමාධි වෙලඳ පොලක්. ඒ නිසා පෙට්‍රල් වාහනයක් කරන්න ඇවිල්ලා පෙට්‍රල් නැහැ කියලා තියෙනවා කමන්නේ ඩීසල් ටිකක් හරි ගහනවා කියලා හරියන්නේ නැහැ. පෙට්‍රල් නැත්තම් පෙට්‍රල් නැති එක අනේකයි තියෙන්නේ. මොකද ඩීසල් ගැහුවොත් පෙට්‍රල් වාහනයකට ඩීකාබනයිස් කරන්න වෙනවා. ඒ නිසා තමන්ගේ තමන්ට ඕන තෙල් එක ගහගන්න මෙහි ගහන්නේ සතියේ විතරයි. ඔච්චරයි අපිට තියෙන්නේ අපි පැයක් විතර කාලය අරගෙන තියෙනවා. එතකොට මොනා කියන්නේ? අපි ආර්දනා කරමු රිට්‍රීට් ඕගනයිසර්ට මල්කාන්තිට ඉදිරියට තමන්ට සමාප්තිය සටහන් කිරීමෙන් කරන්න තියෙන දේවල් තඳා